ලක්හඬ සිත නිවන බුදුබණ දැනට වසර දෙකකට පෙර පරලෝ සැපත් දෙක්වැල්ල කන්ද උඩ මාලිම්බොඩ පදිංචිව සිටි පීකේ පුංචි මහත්මයා මහතා ඇතුළු පරලෝ සැපත් සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස අද ලක්හඬ සිත නිවන බුදුපණ ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ WM ජේනෝනා භාර්යාව සුනිල් ප්‍රේමදාස පද්ම කුමාර පුතාලා දෙදෙනා සහ සීතා ජයලත් රසිකා සංජීවනී පද්මා යන දූවරුන් දෙදෙනාද සමගින් පවුලේ ඥාති පෙරස වෙසෙන්නේ. ලක්හඬ සිත නිවන බුදුබණ අද දේශකයාණන් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ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 මේ මනුස්ස ජීවිතයේ ලැබපු අවස්ථාවේ අපට තියෙන ප්‍රධානතම දේ තමයි පින්වත්නි ප්‍රධානතම යුතුයකම තමයි අපි මේ ස්ථානෙට මේ මනුස්ස ලෝකයේ මේ විදිහට උප්පත්තියක් ලබනද අංග සම්පූර්ණ මිනිසෙක් වෙලා උපතක් ලබනද අපි අතීත අනවරාග්‍ර සංසාරේ අපේ ඥාති හිත මිත්‍රාදීන් අම්මා තාත්තලා බිරින්දෑවරු ස්වාමි පුරුෂයෝ දූ දරුවෝ යහළු මිත්‍රාදීන් විසින් අපිට විශාල උදව් උපකාර කරලා විශාල විදිහට පුණ්‍ය කර්ම සිදු කරලා කුසල කර්ම සිදු කරලා ආන්නේ ඒ කුසල කර්ම වල විපාකයක් විදිහට තමයි පින්වත්නි අපි කවුරුත් මේ මනුස්ස ජීවිතයට පත් උනේ. මේක මේ ලෙහෙසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේක කනකැස්පෑ වියසුදුරෙන් එළිය බලනකොටත් වඩා දුර්ලභ අපහසු දෙයක් තමයි මේ මනුස්ස ජීවිතය ලබනවා කියන එක. හැබැයි මේ මනුස්ස ජීවිතය ලැබුවට අබුද්ධෝත්පාද කාලවලත් පින්වත්නි අවුරුදු දසදහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් අබුද්ධෝත්පාද කාල තියෙනවා ඒ කාලවලත් අපි මේ අනවරාග්‍ර සසරේ මනුස්ස ජීවිත ලැබලා තියෙනවා හැබැයි එහෙම ලැබලා තිබුණට අපිට බුදුවරයෙක් මුණ ගැහුනේ නැහැ බුදුවරයෙක් මුණ ගැහුනේ නැහැ කියන්නේ එහෙනම් අපිට මේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලක් දේශනා කරන උත්මයෙක් මුණ ගැහුනේ නැතුණාට පස්සේ අපි විවිධ විවිධ වත්පිළිවෙත් කරන්න පටන් ගත්තා. ගස් කොළන් අදහන ඒවා ගල් අදහන ඒවා ඒවට පුද පූජා පවත්වන ඒවා විවිධ විවිධ දේවල් කරා ඇයි ඒ ඇත්තන්ටත් හිතුණා අනේ මේව මේ දුකයිනේ මේ දුකෙන් මිදෙන ක්‍රමයකුත් ඇතිනේ කියලා හිතාගෙන විවිධ ක්‍රම සිදු කළා. හැබැයි කිසිදු ක්‍රමයකින් ඒ අය දුකෙන් අත මිදුනේ නැහැ. ඇයි දුකෙන් අත මිදුනේ නැති හේතුව ඒ අය දැනගත්තේ නැහැ මේ දුක හටගත්තේ යම්කිසි හේතුවකින් කියන එක දැනගත්තේ නෑ ඒ හේතුව නූපදුනොත් හේතුව නැසුනොත් තමයි දුක නැසෙන්නේ කියන එක දැනගත්තේ නෑ ඒගොල්ලෝ හිතුවා මේ දුක කියන එක එන්නේ මේ දුක්ඛ ලක්ෂණය එනකොට මේ ඒගොල්ලෝ බැලුවේ දුක්ඛ ලක්ෂණය නසන්න. ඒ කියලා කියන්නේ දැන් අපි අපිට ගෙදරක ඉන්නකොට මේ ගෙදර ඉන්න නිසා අපිට විවිධ දුක් පීඩා කායික මානසික විවිධ දුක් පීඩා එනවා. නිසා මෙයාලා හිතුවේ නෑ දැන් මේක මේ එන්න හේතුවක් තියෙනවා කියන එක හිතුවේ මේ ගේ නිසා කියලා ගේ දාලා යනවා. එහෙමද ප්‍රදේශ නිසා කියලා ප්‍රදේශ දාලා යනවා. තමන් ආශ්‍රය කරන කෙනා නිසා තමයි දුක එන්නේ කියලා ඒ කෙනාගෙන් අත මිදෙනවා. අත මිදුණ කියලා උනාට එයා දැනගත්තේ නෑ මේක හටගන්න යම් හේතුවකින් ඒ දුක හටගන්න හේතුව තම චිත්තසංතානය තුල ක්‍රියාත්මක වෙන බවක් ඒගොල්ලෝ දැනගන්න තරම් ඥානවන්ත භාවයක් තිබුණේ නෑ. දුකට හේතුවක් දැනගත්තේ නැහැ. ඒගොල්ලෝ මේ බාහිර දේවල් ඒ හේතුවට බවට හිතාගෙන ඒවෙන් අත මිදුණා. අන්න පින්වන්දි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කරන මහන්නේ මෙන්න දුක මහන්නේ මේ දුක ඇති වෙන හේතුව මෙන්න මේක ඒ හේතුව නසාගත්තොත් ඒ හේතුව නූපදුනොත් මහණෙනි උඹලා දුකෙන් අත මිදෙනවා ඒ නිසා දැන් මේ දුක ඇති වෙන හේතුව තම චිත්තසංතානයේ තුල තියෙන්නේ මෙන්න මේ හේතුව අවබෝධ කරගන්න මේ හේතුව අවබෝධ කරන විට ඔබ දුකෙන් අත මිදෙයි එහෙනම් මේක එහෙනම් භාග්‍යතුන් වහන්සේ අන්න එහෙනම් අපිට දුක පැහැදිලි කරලා දුන්නා දුක ඇති වෙන හේතුව අවබෝධ කරන්න දුන්න මෙන්න මේ හේතු නිසා තමයි දුක ඇති වෙන්නේ කියන එක. එහෙනම් පින්වත්නි දැන් අන්න අපිට දුකත් දුකට හේතුවත් එතකොට ඒ හේතුව නැති වෙනකොට නැති කරනකොටම දුක නැති වෙනවා. දුක ඇති වෙන හේතුව නැති කරනකොටම ඒක නැති කරන එකට කියන්නේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල කියලා. දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල කියන්නේ Nirodhe කියන එක. Nirodhe කියලා කියන්නේ සමුදය ප්‍රහාණය වෙනවා කියන එක. එහෙනම් බලනකෝ ඒ එකම කාරණාව තුලම සිව්සස් දහම වැඩෙනවනේ. එකම කාරණාව තුලම ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ වැඩෙනවා. අපිට මේතන එක ඒ සිතුවිලි පහළ වෙන එක දුකයි. ඒ දුකට හේතුව උනේ දැකපු රූපයට කැමැත්තක් ඇතිවීමයි. එහෙනම් ඒ හේතුව අවබෝධ කරනකොටම ඒ හේතුව නැසෙනකොටම දුකෙන් අත මිදුණා. දුකෙන් අත මිදුණ කියන වචනේ සමානයි Nirodhaය. සැනසීම ලැබුණා. ඒ දුක ඇති වුණු හේතුව නැසනව කියන එක සමානයි දුක්ඛ Nirodhaය. ඒ කියන්නේ මාර්ගය. එහෙනම් මෙන්න මෙතන අපිට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ චතුරාර්ය සත්‍ය දැනගන්නවා අපි දැක ගන්නවා Tamange මනස තුලින්. හැබැයි එතකොට ඇසයි රූපය චක්කු විඥානය ස්පර්ශ වෙලා යමක් පෙනුන කියනකොටම පින්වත්නි එතන දැන් අපි මේක හොඳයි කියලා ලස්සනයි කියලා සිහි කරන්නේම සත්වේ පුජ්‍යලිය හිතාගෙන. ආත්ම දෘෂ්ටියක් හිතාගෙන ආන්න එහෙනම් දැන් එහෙම හිතාගෙන කල්පනා කරනකොට තමයි අපිට මේ දුක ඇති වෙන්නේ. සත්වයේ කියලා හිතාගෙන මේකට බැඳුනේ. දැන් ඔබ දැනගන්නකොටම මේන්න මේ දුක ඇති උනේ ඇයි? මෙන්න මේ හේතු නිසා මේකට තණ්හා වෙචන. ඇයි මේකට තණ්හා උනේ? මේකට තණ්හා උනේ සත්වයේ කියලා හිතුණු නිසා. දැන් අන්න අපි මේක ස්කන්ධ ටිකක් කියලා දැනගන්නකොටම පින්වත් නේද? අයිස් වලට තාපය ලැබෙනකොට අයිස් දිය වෙලා යනවනේ වතුර වෙලා යනවනේ ඒ වගේම මේක මෙන්න මේ හේතු නිසා හටගත්ත ඵලයයි ස්කන්ධ ටිකක් නේද කියලා දකිනකොටම කැමැත්ත දිය වෙලාම යනවා. ඒ කියන්නේ නූපදිලාම න කැමැත්ත නූපදුනා කියන දුක ඇති කරන හේතුවයි මේ නූපදුන්නේ. දුක ඇති කරන හේතුව නූපදුනා කියන දුකයි මේ නූපදුනේ දුක නූපදුනා කියන්නේ Nirodhayai සාත්තුනේ මාර්ගයයි වැඩුනේ එහෙනම් චතුරාර්ය සත්‍යයයි මේ දැන දැනගත්තේ දැකගත්තේ මොකද්ද මේ චතුරාර්ය සත්‍යයයි. එහෙනම් අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා මෙන්න මේ දැන ගැනීම තමා මහණෙනි මේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥාණයට එනවා. මේක තමයි අවබෝධ වෙනව කියන එක. මේක ਬਾහිරින් වාක්‍ය කිව්ව කියලාවත්, දිගින් දිගට කියව කිව්ව හිටිය කියලාවත්, එහෙම ඕන ක්‍රමවේදකින් මේක අවබෝධ වෙන්නේ තමන්ගේ මනෝභාවයේ තුලින් තමන්ගේ ආයතන අවදි වෙනකොට, තමන්ගේ ආයතන උපදිනකොට මේ උපදින ආයතන ටික අවබෝධ කරගන්න. එතකොට ඒ අවබෝධ කරනකොට ආන්න සත්ව පුජ්‍යල නොවේයි කිය කියා හිටියට හරියන්නේ නැහැ. ඕගොල්ලෝ සත්වයක් නෙවෙයි, පුජ්‍යලයක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි කිය කියා කියන්නේම ආත්මයක් නිසාමයි. සත්වයක් නෙමෙයි කියන්නේම සත්වයක් කියලා හිතාගෙන. පුජ්‍යලයක් නෙමෙයි කියන්නේම පුජ්‍යලයක් කියලා හිතාගෙන. ආත්මයක් නෙමෙයි කියන්නේම ආත්මයක් කියලා හිතාගෙන. දැන් ඔබට එහෙම කියන්න දෙයක් නැහැ. එන්නේ ඔබ කල්පනා එහෙනම් භාග්‍යතුන් වහන්සේම දේශනා. ඔව්. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරේ කාටද? දෙයනේ මේ දැකපු රූපේ ආරම්භය ඔබ පාරේ යද්දි දැක්කා. ගෙදර ඇවිල්ලා කඳුළු සලසලා මෙනෙහි කරනවා. දැන් මෙනෙහි කරන්නේ මොකක් කියලා හිතන්ද? පුජ්‍යලයක් කියලා හිතාගෙන නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරන්නේ ඇයි මෙනෙහි කරන්න ඔය පුජ්‍යලයක් නෑ මිනිස්සයෝ. සත්වයක් නෙමෙයි මිනිස්සයෝ ඔය. ආත්මයක් නෙමෙයි. ඔය සිතිවිලි ටිකට බැඳිච්ච එකක් ඔය තියෙන්නේ. මේ බැඳුණු චෛතසික ධර්ම ටිකක් තියෙන්නේ කියලා. ඒක උන්වහන්සේ දේශනා කරන්නේ. ඇයි සත්වයක් නෙමෙයි කියන්නේ? ඕගොල්ලෝ සත්වයක් කියලා හිතපු නිසා. ඇයි පුජ්‍යලෙන් නෙමෙයි කියන්නේ? ඕගොල්ලෝ පුජ්‍යලෙක් කියලා කියන නිසා. ඇයි ආත්මයක් නෙමෙයි කියන්නේ? ඕගොල්ලෝ ආත්මයක් කියලා කියන නිසා. නැත්තම් භාග්‍යතුන් වහන්සේ කිසි විටකවත් ඒ වචන යොදන්නේ නැහැ. ඇයි යොදන්න බැහැනේ පින්නත් සත්වයක් කියන අදහසක්වත් දෙන්න බෑනේ මෙතන. එහෙම එකක් ඇත්තෙම නැති දැන. දැන් අපි ඇවිත් තියෙනවා මේ මුකුත් නැතුව සත්වයක් නේ පුජ්‍යලෙන් නේ ආත්මය. එහෙම කිව්වට හරියන්නේ නැහැ මේක ඔබ අවබෝධ වෙනකොටම ස්කන්ධ ටිකක් කියලා එතනම සත්ව පුජ්‍යලාත්ම සංකල්පය දුර වෙලා. සත්ව පුජ්‍යලාත්ම සංකල්පේ දුරු වුණා කියන්නේ සක්කාය දිට්ඨියයි දුර වෙලා තියෙන්නේ. එතකොට මේ සත්‍ය ඇත්ත දැන් ඔබ දකින්නේ මේ යථාර්ථය. මේ ඇත්ත දකින්නේ. ඇත්ත දකිනවා කියන්නේ සම්මා දිට්ඨියයි. ඔන්න. ඔය කියන්නේ සත්‍ය ඥානයයි. ඇත්ත දකිනවා කියන්නේ සත්‍ය ඥානයයි මේ සම්මාදිට්ඨියයි. ඉතින් සම්මාදිට්ඨිය ඔන්නෝකටපත් වෙනකොටම ආන බලන පින්වත්නි සතර පායටපත් වෙන්නේ නැහැ. සතර පයෙන් අත විදුණා. එතකොට දැන් ඔබ කරන්නේ මොකද්ද? ඔබ දැන් පටන් අරගෙන තියෙන අමුතු ක්‍රමවේදයක් කරන්න. දැන් සෝතාපන්න වෙන්න සම්මාදිට්ඨිය හදාගන්න කියලා සම්මාදිට්ඨිය ඇති කරගන්න කියලා දැන් ඕගොල්ලෝ කරනවා. මොකද්ද මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න හදනවා. ඔබ සක්කාය දෘෂ්ටිය දුරු කරන්න කියලා හිතාගෙන යනකොටම සක්කාය දෘෂ්ටිය සක්කාය කරගෙනනේ මේක බුද්ධිමත් අය සඳහා විතරයි තේරෙන්නේ. අනිත් අයට මේක තේරෙන්නේ ඔබ සක්කාය දෘෂ්ටිය නැති කරන්න කියලා යන්නේ ඒ සක්කාය දෘෂ්ටිය සක්කාය කරගෙන. ඒක දෘෂ්ටියක් කරගෙන. ඔබට සක්කාය දෘෂ්ටිය නැති කරන එක නෙමෙයි තියෙන්නේ. ඔබට තියෙන්නේ මේන්න මේ දුක ඇති වෙන හේතුව අවබෝධ කරන්න. ඒ හේතුව අවබෝධ කරන මේ හේතුව හටගත්තේ ඇයි? ආන හටගත්ත හේතු ධර්මය දකින්න. ඒ දකිනකොට ඒ දකින්නේ සිව්සස් දහමයි. ඒ දකින්නේ ධර්මයයි. ධර්මයේ දකින්නකොට මහණෙනි නුවණින් විමසනකොට ධර්මයෙන් ලැබෙන එක ලැබෙනවා. ලැබෙන එක ගන්න ගියොත් ඔබට හම්බෙන්නේ තවත් දෘෂ්ටියක්. දැන් අපේ ඒක නිසා දැන් මේ තියෙන මේ උපාදාන කරන් තියෙන්නේ මේ එක්ක මාර්ගඵල උපාදාන කරගෙන. ඕගොල්ලෝ ස්ථිර ඵල බලාපොරොත්තු වෙනකොට ඒකත් ඔබ අහුවලා තියෙන දෘෂ්ටියක්. ඔබට තියෙන්නේ ඒව මුකුත් බලාපොරොත්තු වෙන පෙතේ. එතනත් හිත නතර කරන්න යන්නේ. එතනත් කෙලෙසයක් ඇති කරගෙන යන්නේ. ලැබෙන දේ ලැබෙයි. ඒ නිසා ඔබට තියෙන මොකද්ද මේ දුක ඇති වෙන හේතුව දකින්න. දකිනකොටම පින්වන්දි එහෙනම් හේතුඵල ධමයි දකින්නේ. පටිච්ච සමුප්පාදයයි දකින්නේ. මේ ඇත්තනේ දකින්නේ. ඕකට කියනවා සම්මා දිට්ඨිය. උන් අලුත් ඒනේ ඇත්ත දකිනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය දැක්කාව කියන්නේ සම්මා දිට්ඨියටපත් උනා කියන්නේ එයා සෝතාපන්නයි. එයා දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලට පිවිසුණු කෙනා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුණු කෙනා තමයි එයා. දැන් එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුණාන් පස්සේ මොකද්ද වෙන්නේ? සත්‍ය ඥාණයටපත් වුණු කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුණා කියලා කියනවා. ඒ කියන්නේ සත්‍ය ඥානය කියන්නේ සම්මාදිට්ඨිය. ඒකට කියනවා සෝතාපන්න ඵලය කියලා. එතකොට පින්වත්නි අන්නේ සත්‍ය සත්‍ය ඥාණයටපත් උනා එහෙනම් සම්මා දිට්ඨියටපත් උනා සම්මා දිට්ඨියටපත් වෙනකොට පින්වත්නි සම්මා දිට්ඨිය ඇති වුණු කෙනා තමයි ඔන්න ඔබට ඔබ දැන් කියයි සයන්නාත් මෙහෙම කිව්වට දැන් අපි ඕක සම්මා දිට්ඨියටපත් උනාද දැන් ඊට පස්සේ කොහොමද වෙන්නේ දැන් මේක ඇත්ත යථාර්ථය දැන් අපි දැක්කද දැන් ඔයකට අපි දැක්කද කියලා දැනගන්නේ කොහොමද කවුරුත් මෙහෙම කෙරුවන් කොහොම දකි දැක්කද කියලා දන්නේත් කොහොමද ඒක දැක්කද කියලා දැන් ඒ කියන්නේ ඒ කියන්නේ මොකද්ද? මේ ඉපදුණු ආයතනේ ඔබට අවබෝධ වුණාද කියලා අවබෝධ වෙන්න එපයි. එහෙම නැත්තම් යන්නේ පොතේ ඒවම විතරයි. එහෙම ගියොත් ඔබ උපදින්නේ කාවෝ වෙලා. ඇයි හේතුව දැන් අර පොත් උපාදාන කරගෙන ඉන්නේ. පොත උපාදාන කරගෙන ඉනකොට පොතේ කරුණු ටික අල්ලගෙන ඉන්නකොට ඒ ටික කෙලෙස්මයි. ඕකට අර එතෙන්ද එකතු කරගත්ත ධර්මකාරණා ටිකට තමයි බැඳිලා තියෙන්නේ. ධර්මකාරණා ටිකට බැඳිලා ඉන්න අතරේ මැරුණොත් පොත් රාක්කෙම කාවේ. මේක අවබෝධ කරන්න. එතකොට දැන් එහෙනම් මේක දැන් ඔබ ඒක අවබෝධ කරාද කියලා සම්මාදිටියටපත් උනාද කියලා සත්‍ය ඥානට ආවද කියලා දැනගන්නේ කොහොමද? ඒ සත්‍ය ඥානට ආවද කියලා දැනගන්නේ පින්වත්නි. එහෙනම් දැන් ඔබ අර ආයතන ඉපදිච්ච නිසා දැකපු රූපය නිසා අන්න ඒ දැකපු රූපය ඒ පුජ්‍යලයේ කියලා හිතපු නිසා ඔන්න දැන් ඒකට බැඳිලා තියෙනවා. බැඳුනද කියලා දන්නේ නැහැ නෙවෙයි. ඇත්ත තත් මේක ප්‍රායෝගිකව දැන් ප්‍රැක්ටිකල් වෙනකොට බලනකොට දැන් ඕගොල්ලන්ට බැඳුනද කියලා දන්නවනම් කවුද බැඳෙන්නේ දුකට? බැඳුනද කියලා දන්නේ බැඳුනද කියලා දැනගන්නත් ක්‍රමයක් තියෙනවා. ඕම නුවණින් විමසන්න නුවිමසනකොට ඔබට දැනනවා. බැඳුනද කියලා දැනන ක්‍රමය තමයි ඒ දැකපු එක ආරම්භය හිතෙනව නම් කිටි කිටි ගාලා සිතවිලි. ඒ කියන්නේ ඕකට විතර්ක සිහි වෙනවනම් ඔන්න දැකපු එක මෙන්න මේ වාඩි වෙලා ඉන්න අතර මෙන්න හිතෙනව එක එක ඒවා. හිතෙන ඒවා දුක් සහිතයි. අන්න බැඳිලා. ඔකට ඉතින් බැඳිලා කිනු පාදාන කිනු ඒක ඔන්න බැඳිලා. එහෙනම් ඒ කියන්නේ දුක්ඛ සත්‍යයයි. සමුදය නිසයි මේ දුක ඇති වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඔබ කල්පනා කරනවා මම දැන් දැන් මේකෙන් අත මිදලා තමයි කියලා හිතුවට ඔන්න දැන් බැඳිච්ච එන ඕහෝ ගහලා. එනවද නැද්ද එහෙම ඒවා? එනවා තමයි වක්කට ගැඩුව වගේ තමයි. දැකපු එක ගිඩි ගිඩි ගාල් සිහි වෙනෝනේ. නේ? එහෙම සිහි වෙනවා නම් අන්න ඔබේ අරමුණට බැඳිලා. එතකොට එහෙනම් ඔබ ගහගෙන යනවා. දැන් එහෙනම් අන්න දැන් ඔබ අවබෝධ වෙලා නැහැ. දැන් අන්න ඔබට අවබෝධ වුණා මේක දුක්ඛ සත්‍යයි මේක සමුදය සත්‍යයි කියලා. යම් අවබෝධයකට සත්‍ය දැනීමකට ආවනම් ඒ සත්‍ය දැනීමට දැනුණද නැද්ද කියලා දැනගන්න කොහොමද? පහළ වෙන සිතිවිලි ප්‍රමාණය අඩු වෙයි. ඒ පහළ වෙන සිතිවිලි වල බැඳුණු ගතිය නැති වෙයි. ඒකේ බැඳුණු ගතිය නැති වුණාද කියලා දැනගන්න කොහොමද? හැංගීම් බර ගතිය නැති වෙයි. වේදනා සහිත ගතිය නැති වෙයි. රිදෙන ගතිය නැතිද? හිතෙනකොට රිදෙනේව තියෙනවනේ. දැනෙන්නේ නැද්ද එහෙම ඒවා? දැන්ලා තියෙනවනේ. ඔන්න බලන්න ඔබට ආරංචියක් එනවා. මේ ඕගොල්ලෝ ගැන එහෙම හිතන්න එපා. කවුරුත් උපදින අය මැරෙනවා. ඕගොල්ලෝ විතරයි මැරෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ මැරෙනවා කියලා දන්නේ නැහැ නේ. ඇත්තටම තත්ත්වේ ගොඩක් අය මැරෙනවා පින්නත්. එතෙන් දැන් අපේ දරුවෙකුට ඕගොල්ලෝගේ දරුවෝ ඕගොල්ලෝගේ දරුවෙකුට ඔන්න එනවා පණිවිඩය හදිසි අනතුරක්. මොකුත් එහෙම වෙලා නෙවෙයි. අනතුර හදිසියි. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ආන්න දැන් ඒක හිතුව දැන් කවුරු හරි කෙනෙක් පණිවිඩය ආවේ. ඒ පණිවිඩය ආපු එක දැන් ඔබට හිතුන්නේ සත්‍යයක් කියලා. දැන් මගේ පුතාම කියන සිතවිල්ල තුළ ඒ චිත්‍ර රූපයක්ම ඇවිලද නැද්ද? මැවිලා. ඒ චිත්‍ර රූපේ මවාගෙන දැන් ඕකට බැඳිලාද නැද්ද? ඕකට බැඳිලා ඉඳගෙන දැන් ඔබ සිතවිලි පහල කරනවද නැද්ද දිගින් දිගට? පහල කරනවා. ඒ පහල කරන සිතවිලි හැංගීම් බරද නැද්ද? වේදනා සහිතද නැද්ද? එහෙනම් ඒක දුක්ඛ සත්‍යද නැද්ද? දුක්ඛ සත්‍ය. ඒ දුක්ඛ සත්‍ය ඇතුළේ අර පණවිඩේ ආපු එකට බැඳුණු නිසාද නැද්ද? බැඳුණු නිසායි. එහෙනම් දැන් ඔබ සිහි කරන්නේ පුතාද අර ආපු පණවිඩේ නිසා පුතා කියලා හදාගත්ත සංඥාවක්ද? ඒ සිතවිල්ලක් නේ හදාගෙන තියෙන්නේ. දැන් පුතා නෙවෙයි දැන් සීලා තින්න. දැන් ඔබට පුළුවන් ද ඉස්පිරිතාලේ ඉන්න පුතා සී කරන්න පුළුවන්ද? පුළුවන්ද? ඔබට පුළුවන් දැන් අනේ මගේ පුතා හදිසි අනතුරන්ද ඉස්පිරිතාලේ ඉස්පිරිතාලේ ඉන්න පුතා සී කරන්න පුළුවන්ද? ඔබට බෑ. කොහොම ඔබ ඉස්පිරිතාලේ ඉන්න පුතා සී කරන්නේ? එහෙනම් මොකද අපි මේ කල්පනා කරන්නේ දෙයියනේ. දැන් කල්පනා වෙන දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට කල්පනා මොනවද කල්පනානේ? පරණ කුණු. ඔබට කියන්නේ ආශ්‍රව. දැන් ආශ්‍රව පරණ කුණු කන්තල් දැන් අදින පුතා ඉස්කෝලේ ගිහිපුව කරපුව කියපුව නාවපුව කවපුව පෝපුව සේරම අදිනවා. අද ඇතයි ඒවට දැන් හිතින්ම වන අනාගතයට. අපි හිතන් හිටියේ මෙහෙමයි මෙහෙමම කියලා. ඒ නැතුව දැන් පුතා ඉන්න ක්‍රමේ ඔබට දකින්න බෑ. කොහොමද බට ගහලා තියෙන්නේ කියලා දැන් ඔබට දකින්න බෑ ස්පිරිතාල වෙන ක්‍රමවේදය. නමුත් පරණ බැඳිච්ච දැන් ඔන්න අවුස්සනවා. ඒ අවිස්සෙන්න ඇවිස්සෙන්න මොකද්ද ඇති වෙන්නේ? දුක දුකද නැද්ද? දුක. ඒ ඇති වෙන්නේ අර බැඳුන නිසාද නැද්ද? බැඳුන නිසා ඔය උපදින උපදින සිතිවිලි ටික ඔබට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් දුකෙන් අත මිදෙනවා. එතකොට ඔබ මෙතෙන්දි දුකටපත් වෙන්නේ පුතා නිසා නෙමෙයි බැඳගත් චෛතසික ධර්මයන් නිසා. දැන් මොකද්ද මේ? සිතිවිල්ල සිහි කරගෙන තනියෙන්ම තනියෙන්ම හිතවිල්ලක් හදාගෙන තනියෙන්ම මට දුක ඕන මට දුක ඕන හිතපන්කෝ මෙහෙම හිතපන් කියලා හිත ඕනෝ හිත ඕනෝ හිතෝ හිතෝව අඬ අඬ ඔහේ කල්පනා කරනවා. ඔන්න දුකටපත් වෙන ක්‍රමේ. එහෙනම් පින්වන් දැන් ඔබ දැනගත්තා නම් ඒක එනකොටම අයියෝ මෙන්න මට දැන් මෙහෙම හිතෙනවා. මේ හිතෙනවා කියන සිතුවිලි ටිකන්නේ මේ හිතෙන්නේ මේ ආපු පරිවිඩ තර මේකට බැඳුණු නිසානේ. එහෙනම් දැන් ඔබ කල්පනා මේ සිතුවිලි ටිකක් නේද උපද්දන එතනින් හිතන කොටත් ඔබ එන්නේ පින්වත්නි දුකින් අත මිදෙන වැඩ පිළිවෙලකට. අන්න ඔබට පුළුවන් වුණොත් මේ ආරි සත්‍ය හතර ඔබ දැනගන්න දැකගන්න තැනටපත් වෙනකොට සත්‍ය ඥානෙටයි එන්නේ. මේක යම් ප්‍රමාණයකට දැනගත්තද දැකගත්තද කියලා දැනගන්න තියෙන්නේ මොකද්ද? ඒක දැනගත්තනම් ඒ ආරම්භය බැඳුණු සිත ආරම්භය පහළ වෙන බැඳුණු සිතිවිලි ප්‍රමාණය අඩු බැඳුණු සිතිවිලි අඩු සිතිවිලි පහළ බැඳුණු සිතිවිලි අඩු ඒ කියන්නේ කෙලෙස් අඩු අන්න බලන්න. ඒ කියන්නේ මොකද? ඔක තේරුන්නේ නැහනේ. ඒ කියන්නේ ඒක ඔබට අවබෝධ වුණා නම් අවබෝධ වුණා නම් නොයල්මට හේතු වෙයි. ඇලෙන්නේ නැහැ. කොහෙට ඇලෙන්නේ නැත්තේ? ඒ සිතිවිල්ලට බැඳෙන්නේ නැහැ. ඇල්ම දුරු වෙයි. ඇල්ම දුරු වුණාද කියලා දැනගන්නේ කොහොමද? කෙලෙස් සංසිඳෙයි. කෙලෙස් සංසිඳුණද කියන්නේ මොකද්ද? ඒ ආරම්භය පහළ වෙන සිතිවිලි අඩු වෙයි. බැඳුණු සිතිවිලි. එතකොට දුකෙන් අත මිදෙයි. අන්න බලන්නකෝ. ඒ ක්‍රමවේදෙදී එහෙනම් දැන් අන්න ඔබට ඔන්න සම්මාදිටියටපත් වෙනවා. ඉතින් සම්මා දිට්ඨියටපත් වුණු කෙනාට තමයි පින්වන්දි සම්මා සංකප්පය ඇති වෙන්නේ. යහපත් කල්පනාව. දැන් ඔබ කල්පනා කරන්නේ අපි මේ යහපත් දෙයක නෑ නේ යහපත් දෙය කල්පනා කරන්න සම්මා දිට්ඨියටපත් වෙලා තියෙන්නම ඕන. අනිත් කල්පනා කරන ඒවා හොඳ කල්පනා. ඇයි හොඳ කියන්නේ? ඒකේ අනිත් පැත්තේ නරකක් තියෙනවා. නරක එකකට සාපේක්ෂ ඒක කියන්නේ සාපේක්ෂ වාදයක්. නරකට සාපේක්ෂව මේක හොඳයි හොඳ එකක් කල්පනා කරනවා. හැබැයි ඒක නිවැරදිම යථාර්ථවාදී කල්පනාව නෙමෙයි. කෙනෙක් කල්පනා කරනවා තව කෙනෙකුට උදව්වක් කරන්න. උදව්වක් කරන යටහිතේ දෙයක් බලාපොරොත්තු වෙමින්. එන්නේ එයා උදව්ව කරනවා. එතකොට නමුත් නොකර ඉන්නවට වඩා එයාට හානියක් කරනවට උදව්ව කරන එක හොඳයි. නමුත් හොඳ වුණාට ඒ උදව්ව කරන්නේ බැඳුණු හිතින්. බැඳුණු හිතින් කරන යථාර්ථවාදී උදව්වක් නෙමෙයි අරය දුකට දුකටපත් වෙනවා. උදව් කරන කෙනා දුකටපත් වෙනවා. මත් නිසාද? බැඳුණු සිතින් කරන නිසා නැවත උපත ඇත. උපත නිසා දුක ඇත. ඒ නිසා යථාර්ථවාදී නම් අන්න දුක ඇති කරන හේතුවම නැසෙන වැඩපිළිවෙලක් වෙන්න ඕන. එහෙනම් දැන් කල්පනා කරමු මෙහෙම. ඔබට සම්මා දිට්ඨියටපත් වුණා නම් සත්‍ය ඥානට ආව නම් සම්මා දිට්ඨියට ආපු කෙනාට තමයි පින සම්මා සංකප්පය. සංකප්ප කියන්නේ යහපත් කල්පනාව. ඕන්න. දැන් යහපත් කල්පනා කියනකොට දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා අපිත් ඉතින් මේ යහපත් දේවල් කල්පනා කරන වෙයි කියලා දන් දීපුව කල්පනා කරනවා. තව තව ඒව යහපත් කල්පනා නෙවෙයි හොඳ කල්පනා. යහපත් කල්පනා ඇති කරන්න ඕන සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනා. එහෙනම් මොකද්ද යහපත් කල්පනා? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. අන්න කල්පනා වෙන්න ඕනේ ඒවා. නෙක්ඛම්ම ඔන්න බලන්නකෝ. නෙක්ඛම්ම කියන්නේ අතහැරෙන සංකල්පනා. අතහැරීම පිළිබඳ කල්පනා වෙන්න ඕන. අතහැරීම. ඒතකොට දැන් ඕගොල්ලෝ කල්පනා කරන අතහැරීම කියන්නේ මේ මම මේ gedara දෙන්න හිතන් ඉන්නේ. දාන දෙන්න හිතන් ඒව නෙමෙයි අතහැරෙනවා කියන්නේ. මේ අපේ චෛතසික ධර්මයන් පිළිබඳ කල්පනා කරන මනස තුල බැඳෙන ස්වභාවයයි මේ බුදුහාඳුර දේශනා කරන්නේ. ඕක වස්තුකාම, ක්ලේශකාම ඕකත් අතහැරෙන්න ඕන. වස්තුත් අතහැරෙන්න. හැබැයි ක්ලේශ කාමත් අත ක්ලේශයත් අතහැරෙන්න ඕන. එහෙනම් දැන් ඔබට තියෙන්නේ අන්න නෙක්ඛම්ම සංකල්පන අතහැරෙන විදිහට කල්පනා වෙනවා. අතහැරෙන විදිහට කල්පනා වෙන්නේ ඇත්ත දැකපු කෙනාට. ඇත්ත දැක්ක කියලා කියන්නේ ඉපදුණු ආයතනේ යථාර්ථව අවබෝධ වුණු කෙනාට. අවබෝධ නොවුණු කෙනා හිතන්නේ පුච්චලේක් සත්වයක් කියලා. එතකොට එයා පුජ්‍යලයේ කියන දැක්කපු කෙනා ලස්සනයි හොඳයි මට ඇත්නම් දැන් ඔන්න එහෙම හිතනවා. දැන් කාම සංකල්පන. කාම සංකල්පනාම දිගින් දිගට මෙනෙහි වෙන්නේ නම් සම්මා දිට්ඨියටපත් වී නැත. දැන් ඕගොල්ලෝ මොනවද මෙනෙහි වෙන්නේ? දකින අහන දකින දැනෙන දැනගන්න අරමුණ පාසාම කාම සංකල්පනානේ පහළ වෙන්නේ. හැමතිස්සෙම නාන්න ගියත් නිදා ගන්න ගියත් වැඩක් කරන්න ගියත් වැඩපළේ හිටියත් කොතන හිටියත් පොල් ගෑවත් මිරිස් ඇඹරුවත් හැමතිස්සෙම කියපු දෙයක් අහපු දෙයක් දැනුණු දෙයක් අරඹයා එක්කෝ බැඳුණු හිතින්ද සිතිවිලි ටික පහළ වෙන්නේ එක්කෝ ගැටෙන සිතින්ද සිතිවිලි පහළ වෙන්නේ බැඳුණ කියන්නේ ලෝකේ ගැටුණ කියන්නේ ලෝකේ එහෙනම් ඔබ ලෝකේ තමයි සිත පවත්න්නේ එහෙනම් ආන්න බැඳුණු ගැටුණු සිතින් කියන්නේ කාම අරමුණුයි කාම ලෝකේ. ඉගෙන ඇහෙන් දැකපු රූපේ ආරම්භය කැමැත්තෙන් සිහි කරනවා නම් කාම ලෝකේ. අකමැත්තෙන් සිහි කරනවා නම් කාමයේ තමයි. කනට ඇහෙන ශබ්ද ආරම්භය කැමැත්තෙන් සිහි කරත් අකමැත්තෙන් සිහි කරත් කාම විතර්ක. තිස්සෙම කාම විතර්ක නෙමෙයි දෝකෝසුල් සිහි කරන්නේ. කාම විතර්ක. බලන්නක පුදුම වැඩේ. කාම විතර්ක සිහි කරනවා නම් ඔබට මේක අවබෝධ වෙලා සම්මා දිට්ඨියටපත් වෙලා නැහැ. ඇයි සම්මා දිට්ඨියටපත් වෙච්ච අයටත් කාම විතර්ක පහළ වෙනවා. හැබැයි ඔබට වගේ බොහෝ වෙලාවල් ඒව විතර කර කර පවතින්නේ නැහැ. නැත්තම් ඒගොල්ලන්ට ඒක නැතුව නෙමෙයි ඒගොල්ලන්ටත් පහළ වෙනවා. ඔබට තෙරක් නැතුවම ඒකමනේ. එතකොට එහෙමනම් අන්න දැන් පින්නන්නේ ඔබට කාම විතර්ක පහළ වෙනව නම් නිතර නිතර ව්‍යාපාදේ පහළ වෙනව නම් සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනාට එන්නේ අව්‍යාපාද සංකල්ප. දැන් ඔබට එන්නේ අව්‍යාපාද ව්‍යාපාදද? ව්‍යාපාදේ එවනම් එන්නේ වැඩේ පොඩ්ඩක් දරුණුයි. දැන් ආපස්ස හැරලා බලන්න ඇයි මට කේන් තියෙන්නේ? මොකක් අරඹයාද කේන් තියෙන්නේ? අහපු දේ අරඹයා කේන් තියෙනවා නම් මේ ඇහුණු එක සත්‍යයක් කියලා හිතලා නේද? දෘෂ්ටියක් කියලා හිතලා නේද? දැක්ක දේ දෘෂ්ටියක් කියලා හිතලා නේද? ඒ දේ අරඹයා ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ කල්පනා කරන්න. එහෙම කල්පනා කරොත් අන්න ඔබට පුළුවන් වෙයි Tamanට අනුමාන වශයෙන් කල්පනාවකට එන්න. සම්මා දිට්ඨියටපත් උනා නම් තමයි සම්මා සංකල්ප වෙන්නේ. එහෙම නැතුව දැන් ඕගොල්ලෝ බලහත්කාරකමෙන් තරහ නැති කරන්න ගියට හරියන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? තරහ බලෙන් නැති කරන්න හදනවනේ. දැන් තරහ එනවා හිතේ. දැන් එළියට පෙන්වන්නේ නැහැ. අනින්න පෙන්නුවට ඇතුලේ ඇතුල කුණු වෙලා. ඒක නිසා මේක මේ මේ ධර්මයේ කියන්නේ පෙන්වන්නේ ඕපනයිකයිනේ. තමන් තුලින්නේ බලන්න ඕන. අනුන් තුලින් නෙමෙයිනේ. ඒ නිසා තමන්ගේ හිතේ බිල බලන්න දැන් දෙයක් අර දැන් මොනවා හරි දෙයක් කරනකොට බලන්න කල්පනා කරලා බලන්න දැන් මොකක්ද දැන් කල්පනා වෙනකොට දැන් තමයි මොනවා හරි කල්පනා වෙනෝනේ. කල්පනා කරනකොට බලන්න මේක බැඳුණු එකක්ද ගැටුණු එකක්ද? බැඳුණු එකක් ගැටුණු එකක් නම් ලෝකේ එකක්. ලෝකේ එකක් නම් සසර. සසර නම් දුකයි. දුක නම් නැවත උපතට හේතු වෙනවා. එහෙනම් මෙතනින් වහා මත මිදෙන්න ඕන. අත මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? හිතන ක්‍රමය වෙනස් කරන්න. අනුසෝත ගාමී විදියට හිතන එක තමයි ඕක. පටිසෝත ගාමී විදියට හිතන්න. ඒ කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ කැමති ඇත්තටම මායයටද මායයාගෙන් නිදහස් වෙන්නද? ඇහුවොත් උත්තරේ මොකද්ද කැමති? නෑ ඕගොල්ලෝ මායයෙන් නිදහස් වෙන්න කැමති නෑ ඇත්තටම කැමති නෑ. ඕගොල්ලෝ කැමතිම ඕගොල්ලෝ වැඩියෙන්ම ආදරය කරන කාටද කියලා ඇහුවොත් ඕගොල්ලෝ දෙන්න පින්නන්නේ උත්තරේ මායයට. ඔබ කැමතිම මායයට. ඇයි මාරයට කැමති කියන්නේ? පින්නන්නේ බැඳෙන සිතිවිලි සිහි කරලා දෙන්නේ මාරයයි. ඒවට මනමෙයිද බලන්න කැමැත්ත. දරුවෝ ගැන හිත හිතා හිත හිතා හරි ඒ කිදි සිතිවිලි පහල කර කර හරි නිකන් ඉන්න ගම ඉන්නේ නැද්ද? ඒ කියන්නේ මාරය. ගැටෙන සිතිවිලි සිහි කර කර සිහි කර කර ඉන්නව කියන්නේ මාරයයි. අනේ දැන් බලනකොට මොකද්ද කරන්නේ? මාරය පෝෂණය කරන එකම නේද දවසේම කරන්නේ. මාරය පෝෂණය කරන ඔබට මරුවාගේ හිමිය නැතුව මරුව අහිමි වෙයිද? මරුව ලැබෙන එකම තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙරි මෙරිම යන එකම තමයි වෙන්නේ. උතනින් අත මිදෙන්න හම්බෙන්නේ නැහැ. දැන් එහෙනම් බැඳුණු සිතවිල්ලක් සිහි කරනකොටම තමන් කල්පනා කරන තමන්ගේ හිතට ඉබිලා බලන්න මේ දැන් ඔබට පින්නන්නේ මම කියන්නේ පොත්පත් කියව හොඳටම ඇති දැන් පොත්පත් කියවපො සීරු නතර කරලා දැන් හිත කියවන්න දැන් ප්‍රැක්ටිකල් කරන්න මේක ප්‍රායෝගික කරන්න කරන්න බැරිද යන්නේ මොකද තියෙන්නේ හිත කියවන මොකද හිත කියවන්න කියන්නේ මේ එන දැන් දැකපු අරමුණක් හරි දැන් ඕගොල්ලෝ මොන හරි වැඩක් කරනකොට බලන්න දැන් පහළ වෙන සිතිවිලි මොනවද ඒ සිතිවිලි බැඳිච්ච සිතිවිලිද කියලා බලන්න අයියෝ බැඳිච්ච ඒවා නම් මේ මායයනේ බැඳිච්ච ඒවා නම් දුක නෙමෙයි ඇති කරන්නේ මේ බැඳිච්ච ඒවා නම් කෙලස් නේ ඇති කරන්නේ මේ සසර නේ ඇති කරන්නේ එහෙනම් මේකෙන් අත මිදෙන්න ඉපැයි භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළලා තියෙන මේකෙන් අත මිදෙන්න මඟ දේශනා කරන්නේ එහෙනම් මෙතනින් අත මිදෙන්න ඕන ගැටෙන ඒවා නම් මෙතනින් අත මිදෙන්න ඕනේ එතනින් අත මිදෙන. දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද? හැමතිස්සෙම ඇලෙන ගැටෙන ඒවා සීකර කර සීකර ඉඳලා පොයේ දවසට ගිහිල්ලා සිල් ගන්නවා. පොයේ දවසට ගිහිල්ලා භාවනා කරනවා. පින්වන්දි සම්මා දිට්ඨියට ඔබපත් වුනොත් ආර්ය ෂ්ටාංග මාර්ගයට පිවිසුණා. ආර්ය ෂ්ටාංග මාර්ගයට පිවිසුණු කෙනා කියන්නේ සත්‍ය ඥාණයටපත් වෙච්ච කෙනා. දැන් තමයි ඔබට තියෙන මොකද කෘත්‍ය කරන්න. මොකද කෘත්‍ය? දැන් භාවනා කරන්න. දැන් මේ රටේ භාවනා උම්මාදයක් තියෙන්නේ. හුදුම විදිහේ මම හිතන්නේ ආලාර කාලාමලගේ කාලෙවත් තිබුණත් දැන් නැත්නම් ආලාර කාලාමලන් තනි කර භාවනාවනේ පින්නන්නේ. ඒ ආලාර කාලාමලාම මට්ටමම වෙලා. ඒහි පස්සික දහමක් පින්වත්නි. දේශනා කරපු සූත්‍ර දේශනා 17000 ගානේ බලන්න එකකවත් තියෙනවද කියලා එන්න මහණෙනි වාඩි වෙන්න. දැන් මෙන්න මේ භාවනාව කරන්න කියලා තියෙනවද කියලා බලන්නකෝ. උන්වහන්සේ දේශනා කරන්නේම මුකුත් මෙනේ පින්නන්නේ. උන්වහන්සේ දේශනා මෙන්න දුක නම් වූ ආර්ය සත්‍ය. දුක ඇතිවීම නම් ආර්ය සත්‍ය. නැති කිරීම නැති කරනු මග නම් වූ ආර්ය සත්‍ය කියලා. ඒ සිව්සස් දහම මොන මොන හරි උදාහරණ අරගනිමින් ඒගොල්ලෝගේ මනසේ ස්වභාවය හැටියට ඒගොල්ලන්ට ඒක අවබෝධ කරලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ තමයි කියන්නේ ස්වාමීනි වහලා තිබුණු බඳුනක් ඇරලා පෙන්නුවෝ වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නුවෝ වගේ. අඳුරේ යන කෙනෙකුට තෙල් පහනක් පත්තු කරා වගේ. ඒගොල්ලොමයි කියන්නේ. ස්වාමීන් එතකොට ඒගොල්ලොමයි කියන්නේ ස්වාමීනි මම මේ ආර්ය ශාසනේ මම මේ ශාසනේ උපාසකයෙක් විදිහට මේ ශාසනේ සරණ ගිය උපාසකෙක් විදිහට පිළිගන්න ස්වාමීනි. දැන් බලන්න ඔය කන පිට ගහලානේ තියෙන්නේ. එන්න දැන් ඕගොල්ලෝ උපාසක වෙන්න මෙන්න මේ ටික කියවන්න උපාසක වෙන්න. මෙහෙම කියවන්න උපාසක වෙන්න දැන් කියන්නේ. එහෙම කිව්වට උපාසක වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ සේරම උපතින් බෞද්ධනේ. සැබෑ බෞද්ධ නෙමෙයි. ඒ නිසා එහෙම කිව්වට උපාසක වෙන්නේ නැහැ. මේක තමන් අවබෝධ අවබෝධ කරාට ඔබටයි තේරෙන්නේ ඔබ උපාසක වුණාද නැද්ද? ඔබටයි තේරෙන්නේ ඔබ ශාසනය පිහිටියද නැද්ද? බුද්ධ ශාසනයට ඇතුළත් වුණාද නැද්ද කියලා ඔබටමයි තේරෙන්නේ. නිසා බාහිර දේ නෙමෙයි තමන්ගේ මනෝභාවය තුලින් තමයි බුද්ධ ශාසනයට පිවිසෙන්න ඕන. ඒ නිසා දැන් ඔබට තියෙන්නේ පින්නද මේකට මුදල් වීදම් වෙන එකක් නෙමෙයි. ලෙඩ දුක් තියෙනයි කියලා ගණන් ගන්න දෙයක්වත් නෙමෙයි. මොන රැකියාව කරයි කියලා ප්‍රශ්නකුත් නෙමෙයි. ඔබට තියෙන්නේ ඔබේ මනස තුල හටගන්න දුක අවබෝධ කරන්න. ඒකට හේතුව දකින්න. හේතුව දකිනකොට දුකෙන් අත මිදෙයි. ඒ දුකෙන් අත මිදෙන ඒ ක්‍රමයට අන්න දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වැඩෙනකොටම ඒ කියන්නේ දුක ඇති වෙන හේතුව නූපදෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන්නේ මාර්ගය. මාර්ගයේ වඩනවා කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඒ මාර්ගයේ වඩනව කියනකොට මාර්ගයේ ක්‍රියාත්මක කරනකොට සීලයයි සමාධියයි ප්‍රඥාවයි තමයි වැඩෙන්නේ. එහෙම නැතුව දැන් ඕගොල්ලෝ වෙනම අයිනට ගිහිල්ලා සිල් ටික වඩා ගන්න එපා. වෙනම අයිනකට ගිහිල්ලා සමාධිය වඩා ගන්න යන්න එපා. වෙනම තැනකට ගිහිල්ලා ප්‍රඥාව දිනු කරන්න යන්න එපා. එතකොට ඔබට ඔක් කරගන්න හම්බෙන්නේ නැහැ මේ ජීවිතේ. දැන් මේක එක විට එකම අවස්ථාවේ සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ. ඒක භාවිතා බහුලී කතාව බහුල බහුල වශයෙන් භාවිත කරන ක්‍රමයනේ හැටියට තමයි ඔබට මේක අවබෝධ වෙන්නේ. ඒක සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ පින්නවනේ කෘත්‍ය ඥාන විදිහට දැන් ඔන්න භාවනා කරන්න. ඇයි සත්‍ය ඥානට ආපු කෙනා මාර්ගයට පිවිසිච්ච කෙනා තමයි දැන් මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ මාර්ගයේ ගමන් කරනකොට ඔබ මුකුත් අපෙන් අහන්නේ නැහැ. අනේ ස්වාමීනි මේ දුක නැති කරන්නේ කොහොමද? මොකද දැන් අපි කරන්න ඕන භාවනා ඒව අහන්නේ නැහැ. සීලය කොහොමද? ඒව අහන්නේ නැහැ. ඔබ අහනවා නම් අපෙන් එල් ස්වාමීනි අපිට මේ සීලය හරියට හදාගන්න බෑ කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන එක. කරන්න ඕන භාවනා මොකද්ද ස්වාමීනි කියලා අහනකොට ඔබ චතුරාර්ය සත්‍ය දන්නේ නැති කියන එක කියන්නේ. ඔබට භාවනාව අපි කියන්න එනකොට භාවනා කරන්න ඕන එක අපි කියනකොට එතෙන් එහෙනම් මම කර්මස්ථානේ දෙනකොට මම කරන්න එපා මගේ චිත්තසංතානය තුල සිදුවෙන ක්‍රියාව අවබෝධ වෙලා. ඉතින් ඒකේ පැයෙන් මම කොහොමද දන්නේ ඔබේ චිත්තසංතානය තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියන එක? තේරෙන්නේ නැද්ද කියන එක? ඉතින් Tamanටයි දැනෙන්නේ සත්‍ය ඥානෙට ආවට පස්සේ දුක දුක ඇතිවීම නැති කිරීම නැති කරන්නා වූ මග කියන සිව්සස් දහම දැනගන්නකොට සත්‍ය ලෙසම ඔබ ඔබේ ඔබ මේ උපදින ආයතන වල යථාර්ථය දන්නවා. යථා භූත ඥානයට ආවා. ඒකට ආවට පස්සේ ඔබේ සිතේ සකස් වෙන ක්‍රමවේදය ඔබට දැනෙනවා දැන්. අන්න අතෙන්ට එනකම් විතරයි ඔබට කල්යාණ මිත්‍රය අවශ්‍ය. ඔන්න ඔතෙන්ට එනකම් විතරයි කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය. එතනින් පස්සේ ඔබ මාර්ගයට වැටුණා. මාර්ගය යනවා. එතකොට ඔබ දන්න ඇති වෙන මාර්ග එක එක ඒවා. ඇයි ඔබ දන්නද ඔබට උපදින රාග සිතුවිලිද? ද්වේෂ සිතිවිල්ද? ආන්න භාග්‍යතුන් වහන්සේට දීලා දිනා. ද්වේෂ සිතිවිලි උපදින්නේ නම් මෛත්‍රිය වඩන්න. රාග සිතිවිලි පහළ වෙන්නේ නම් අසුබේ වඩන්න. විතර්ක දිගින් දිගට පහළ වෙන්නේ නම් ආනාපානෙ වඩන්න. ආන්න උන්වහන්සේ මෙන්න ලෙඩ ඔන්න බේත. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? අපෙන් අහන අපි ළඟට ඇවිල්ලා අහනවා මට ලෙඩ මොකද්ද ස්වාමීන් දැන් ඕගොල්ලෝ දොස්තර ළඟට යනකොට බෙහෙත් ගන්න. ගිහින් දොස්තරෙන් අහන දොස්තර මහත්තයා මට තියෙන ලෙඩ මොකද්ද දොස්තර මහත්තයෝ? දැන් දොස්තර මහත්තයාගෙන් ලෙඩත් අහනවා. දොස්තර මහත්තයාගේ බේත් ටිකක් ගන්නවා. පුදුම වැඩේ නේ පින්නත්. ඇයි එතන කියන්නේ ඔබ මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන එක කියන්නේ? චතුරාර්ය සත්‍ය දැනගන්න ඔබට කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය වෙන්නේ මාර්ගයට පිවිසෙන්නයි. සම්මා දිට්ඨිය ඇති කරගන්නයි. ඒ සම්මා දිට්ඨිය ඇති වුණා කියනකොටම ඔබ බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා බුදුරජාන් වහන්සේ දැකලා තියෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ දැක්කා බුද්ධ ශාසනයට ඇතුළත් වුණා. ඒ වගේම ශ්‍රද්ධාව ඇති වුණා ඔබට. මුද්දට දැනගන්න බාහිර ක්‍රමවේද වලින් ශ්‍රද්ධාව හදන්න බෑ. ශ්‍රද්ධාව ඇති වෙන මේ සිව්සස් දහම දැනගන්නකොටම ආන්න සම්මාදිට්ඨිය ඇති වුණා. සම්මාදිට්ඨිය ඇති වෙනකොටම තමයි පින්නන්නේ ඔබට ආන්න මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. තුනුරුවන් කෙරේ පැහැදීම ඇති වෙන. තුන් බලෙන් පැහැදීම ඇති කරවන්නත් බෑ. විශ්වාසයෙන් කටයුතු කරයි කියලා පැහැදීම ඇති වෙන්නේ නැහැ. ඔබට අවබෝධෙන්න ඕන. අවබෝධෙම තමයි විශ්වාසය කොට නැගෙන්න ඕන. එහෙම නැතු වෙන ක්‍රම වේදවලින් ඒක කරගන්න බෑ පින්වන්නේ. එහෙනම් දැන් අන්න බලන්න ඔබට තියෙන දැන් පළවෙනි දේ මොකක්ද? එහෙනම් දැන් ඔබ අර භාවනා උම්මාදයට අහු වෙලා යන්න යන්නත් එපා පින්වත්නි. අහන්න කල්යාණ දැන් බුදුහාඳුර දේශන කල්යාණ මිත්‍රේ මුණ ගැහෙන්න සද්ධර්මය අහන්න යෝනිසෝ මනසිකාරය දෙන්න ධම්මානුදම් ප්‍රතිපදාවට ක්‍රියාත්මක වෙන්න. එතකොට මොකද්ද මේ? කියන්නේ සෝතාපට්ටි අංග. මේ කාරණා හතර ලැබෙනකොටම ඔබ මහන්නේ සෝතාපන්න වෙයි. මේ ආයතන වල යථා ස්වභාවය අවබෝධ වෙයි. ඒ කියන්නේ දුකෙන් මිදෙන වැඩපිළිවෙලට පිවිසෙයි. පිවිසුණාට පස්සේ එතනින් එහා ඔබේ යතේ වැඩේ. අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව යන්න මහන්නේ කොහෙට හරි විවේක තැනකට. ගිහිල්ලා දැන් මෙනෙහි කරන්න. දැන් ඕගොල්ලෝ මොකද්ද? ලෙඩ දන්නෙත් නෑ. බේත් ටික නම් දන්නවා දීපු වට්ටෝරු ටික. ඕන ලෙඩක් තිබියදෙන් කියන කර්මස්ථාන කීයක් තියෙනවද? කර්මස්ථාන 40යි. මම නම් හරියට සංඛ්‍යාව දන්නෙත් නෑ. 40යි 40යි නේ? 40 හරි 44. ඔය සීරු වඩනවනේ දෙයියනේ. එක ලෙඩ නන්දි ඉන්නේ පින්නන්දි ඒ ලෙඩට විතරක් බේත ගන්න. තියෙන සම්පූර්ණ ෆාමසියට ගිහිල්ලා තියෙන බේත් තේරු අරගෙන බොන්න යන්න එපා. ලෙඩට බේත ගන්න. ඇයි ලෙඩට බේත ගන්න ලෙඩ දැනගන්නත් ඕන ඔබ. එතු වෙනගෙන ඒ නිසා මේක අවබෝධ කරන එක නේ පින්වන්දි. බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ දැන් ඔය කාටවත් කෙනෙකුට මෙහෙම මෙහෙම කී කියා දැන් සමහර හදිස්සියම කෙනෙකුට විස්තර කරා මෙහෙම කියලා නැත්තම් ඒගොල්ලෝ මේ අවබෝධයක් දෙන්නේ. ඒ නිසා ඔබට තියෙන්නේ මේ උපදින ආයතනය අවබෝධ කරගන්න. අවබෝධ කරනකොටම ඔබ සත්පුජ්‍යල ආත්ම සංකල්පයෙන් අත මිදෙන්න කියලා හිතන් අවබෝධ කරන්න යන්න එපා. අත මිදෙන්න කියලා හිතන් අවබෝධ කරන්න යනකොට ඒකට ඔබ බැඳිලා. අවබෝධ කරනකොට අත මිදෙන ඒව ඉබේම අත මිදෙය මුදවන්න යන්න දැන් ඔගොල්ලෝ මුදවන්න යන්න ඕන නෑ. ඒව මිදෙන වෙන ඒව වෙයි. ඒ ඒ දැන් උඩ පැන්නොත් මොකද්ද වෙන්නේ? දැන් ඕගොල්ලෝ බිම් වැටෙන්න එපා කිව්වොත් ඒත් ඒත් වැටෙනවා බිම. එපා කිව්වත් වැටෙනවා බිම, වැටෙන්න කිව්වත් වැටෙනවා. එහෙනම් මේ තණ්හාව නූපදින වැඩපිළිවෙල තුල ඔබ ගමන් කරනව නම් දුකෙන් අත නිවන් ලැබෙන්න කියලා කිව්වත් ඔබ නිවන් ලබනවා. නිවන් ලැබෙන්න එපා කිව්වත් නිවන් ලබනවා. එහෙනම් ඔබට පුළුවන් මේ තණ්හාව නූපදින දුක ඇති කරන හේතුව නූපදින වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ගමන් ඔබ කියන්න මම දුකෙන් අත මිදෙන්න එපා අත මිදෙන්න එපා කිය කියා තණ්හාව නූපදින වැඩපිළිවෙල තුල ක්‍රියාත්මක වෙන්නකෝ දුකෙන් අත මිදෙන්න එපා කිය කියා කිව්වත් ඔබ දුකෙන් අත මිදෙන මක් නිසාද දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන නිසා දැන් ඔන්න ඕගොල්ලෝගේ වැඩපිළිවෙල දුක ඇති වෙන වැඩපිළිවෙල කරන ගමන් ප්‍රාර්ථනා කරන මොකද්ද දුකෙන් අත මිදේවා. අපි දමු දැන් දානයක් දෙනවා කියලා. දානයක් දෙනකොට ඕකත් බැඳුණු හිතින් දෙනවා. දිව්‍ය ලෝක හිතාගෙන දෙනවා. මනුස්ස සම්පත් හිතාගෙන දෙනවා. හැබැයි දිව්‍ය ලෝක හිතන් දෙනවා කියන්නේ මනුස්ස ලෝක හිතාගෙන දෙනවා කියන්නේ විසාකා බන්දුල මල්ලිකාලා වෙන්න කියලා හිතාගෙන දෙනවා කියන්නේ ඔබ බැඳිලාද නැද්ද? බැඳිලා. බැඳිලා කියන්නේ තණ්හාවක් තියෙනවද නැද්ද? තණ්හාව තියෙනවා. කෙලෙස්ද නැද්ද? සසරද නැද්ද? උපදිනවද නැද්ද? දුකද නැද්ද? බුද්ධ ශාසනයද නැද්ද? ඔන්න තේරෙනවනේ. ඇයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ නූපදින දහමටයි. ඒ කියන්නේ තණ්හාව නූපදින වැඩපිළිවෙල කියා දෙන්නයි. දැන් ඕගොල්ලෝ දානයක් දීලා තණ්හා වැඩි වෙන වැඩපිළිවෙලක් කරනවා. ඒ නිසා දන් දෙන්න අතහැරුණු මනසින් අතහැරලා දෙන්න. ඒකයි බුදුහාඳුරු දේශනා කරන්නේ. දෙන්න එපා කියන්නේ දෙන්න. පුළුවන් තරම් දෙන්න අතහැරලා දෙන්න. එතකොට ඔබේ ඒකෙන් ලබා ගන්න කියලා දෙයක් හිතාගෙන දෙනකොට එතනම සත්ව පුජ්‍යලාත්ම සංකල්පේ වී ඇත. එතනම දෘෂ්ටි දැන් ඔබ දිව්‍ය ලෝකෙ හිතාගෙන දෙනවන කවුරු දිව්‍ය ලෝකෙ ගෙනියන්න හිතන්ද දාන දෙන්නේ? මම දිව්‍ය ලෝකෙ ගෙනියන්න. එහෙනම් මම කියන කෙනා අල්ලගෙනද නැද්ද? අල්ලගෙන. දෘෂ්ටියක ඉඳන් නෙවෙයිද? දෘෂ්ටිය. එහෙනම් දන් දෙන්නේ දෘෂ්ටියක් සුගතිය ගෙනියන්නද නැද්ද? දෘෂ්ටිය සුගතිය ගෙනියන්නයි දන් දෙන්නේ. ඔන්න බලන්නකො එතකොට අපි දැන් මොකද්ද මේ කරන්න කියලා. ඒ නිසා මේකේ තියෙන්නේ පින්දන් තේරුම් ගන්න අවබෝධ කරන ධර්මයක්. ඔබට මේ උපදින ආයතනේ අවබෝධ කරගත්තට පස්සේ ඔබට තේරුනොත් මෙන්න මේක සත්පුජ්‍ය සංකල්පයෙන් හිතන නිසා තමයි ඒකට බැඳෙන්නේ. ඒ කියන්නේ තණ්හා වෙන්නේ. තණ්හා උනම් පස්සේ තමයි ඒ පිළිබඳ සිතුවිලි පහල කරන්න ඒ කියන්නේ දුක ඇති වෙන්නේ. එහෙනම් දැන් ඔබට මේ දුකෙන් අත මිදෙන්න ඒ සිතුවිලි වලින් අත මිදෙන්න බාහිර මොනවා කෙරුවත් හිතෙන එක නතර වෙනවයි. දැන් දැකපු අරමුණකට ඔබ කැමති වෙලා දිගින් දිගට හිතෙනවා කැමැත් ඇතිවලා රාග සිතුවිලි දිගින් දිගට හිතෙනවා දැන් මේ ඒ සිතෙන රාග සිතුවිලි හිතෙන්න එපා සිතෙන්න එපා කිය කිය දැන් ඕගොල්ලෝ පහනපත්තු කරයි කියලා හිතෙන්නේ නැද්ද ඉතින් දුකෙන් අත මිදෙන එහෙම වෙනවද නෑනේ අනේ එපා කිව්වත් වෙනවා එහෙනම් මේක අවබෝධ කරන්න බැරිද ඕගොල්ලෝ මේ ජීවිතේ පුළුවන් ඔකට මොකුත් වීදමක් කියන්නේ නෑනේ සරලයිනේ පළවෙනි දෙයම ඕගොල්ලෝ ඔය අරමුණු තියාගෙන තාකට් තියාගෙන වැට බහින්න එපා. රහත් වෙනවා කියලා හිතාගෙන මාර්ගෙන් මෙතෙන්ට බහින්න එපා. රහත් වෙනවා නම් රහත් වෙයි. සෝතාපන්න වෙන්න කියලා හිතාගෙන යන්න එපා. මේක අවබෝධ කරන අවබෝධ කරනකොට සෝතාපන්න වෙනවා නම් වෙයි. සක්කාදිට්ඨිය දුරු කරන්න කියලා හිතාගෙන කියලා ගමන යන්න එපා. ඕගොල්ලෝ මේ අවබෝධ කර අවබෝධ වෙනකොට දුරු වෙන එක දුරු වෙයි. ඒ නිසා දෘෂ්ටියකින් තොරව මේ කටයුත්ත කරගන්න පුළුවන් වුණොත් ආන භාග්‍යතුන් දේශනා දිට්ඨින්ච අනුපගම්ම සීලවානේ ඒ විදිහෙන් කටයුත්ත කරගෙන මේ සසරෙන් එතර වෙන්න පුළුවන්කම මේගොල්ලන්ට හැකියාව ලැබේවා කියලා කල්පනා කරගන්න. එහෙනම් අද මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණු මේ පින්වත් පිරිස නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් ඒ වගේම සියලුම දෙවි දේවතාවුන්ටත් ඒ වගේම යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ පිසාච කියන සත්ව වර්ගයාටත් මේ කුසල ශක්තියින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඔබ අප හැම දිනාටම මේ මනුස්ස ජීවිතේ මේ දුර්ලභ බුද්ධ ශාසනයේදීම සසර දුකෙන් අත මිදෙන්නටම හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ දැනට වසර දෙකකට පෙර පරලෝ සැපත් දෙක්වැල්ල කන්ද උඩ මාලිම්බොඩ පදිංචිව සිටි පීකේ පුංචි මහත්මයා මහතා ඇතුළු පරලෝසැපත් සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස අද ලක්හඬ සිත නිවන බුදුපණ ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ WM ජේන්නෝනා භාර්යාව සුනිල් ප්‍රේමදාස පද්ම කුමාර පුතාලා දෙදෙනා සහ සීතා ජයලත් රසිකා සංජීවනී පද්මා යන දූවරුන් දෙදෙනාද සමගින් පවුලේ ඥාති පෙරස වෙසෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ පින් කැමැති බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලක්හඬ සිත නිවන බුදුබණ පුණ්‍යානුමෝදනාව සඳහා දැන් ඔබට දායකත්වයේ ලබාගත හැක. අමතන්න 0770යි 839යි 210 0770යි 839යි 210 ශ්‍රී ලංකාවාසී ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවකයන්ගේ පහන් සංවේගය උදෙසා ලක්හඬ සිත නිවෙන බුදුබණ නැවත ශ්‍රවණය කරන්නට ඔබත් www.ලක්හඬ.lk වෙබ් අඩවියට පිවිසන්න. කොළඹ නගරය ආශ්‍රිතව ඔබේ විහාරස්ථානයේ සේවාස්ථානයේ බෞද්ධ සංගමේ හෝ ප්‍රජාශාලාවේ පැවැත්වීමට සංවිධාන කෙරෙන ධර්මදේශනා පටිගත කර ලක්හඬ සිත නිවන බුදුපණ වැඩසටහන ඔස්සේ ප්‍රචාරය කිරීමට ඔබත් කැමතිනම් ඒ පුණ්‍ය කර්මයට ශ්‍රාවක ඔබත් සමගින් දායක වන්නට ලක්හඬ සූදානම්. අමතන්න 0.71 8 57 57 13